නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අපි කර්ම පිළිබඳවයි කතා කළේ ඒ කාමාවචර කර්ම පිළිබඳ විස්තරය අපි අවසන් කළා. ඊළඟට මහත්ගත කර්ම නැත්නම් රූපාවචර අරූපාවචර කර්ම පිළිබඳවයි කියන්නට පිළිෙන්නේ. ඒන් රූපාවචර කුසල කර්මය ඒ දක්වනවා ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යාන රූපාවචර කුසල කර්ම ඒක සෙවදාරින් වෙනවා පරිත්ත මධ්‍යම සමීත කියන මේ ભેදයෙන්. රූපාවචර කුසලය <clears throat> එතරම් නොදැන ලබ්බක් වූ කල්හි ඊට කියනවා පරිත්ත කියලා. ඊට වඩා දියුණු කරන ලද රූපාවචර කුසලය මධ්‍යම මධ්‍යම වශයෙන් දක්වනවා. ඒ අර ආවර්ජන සමාපජ්ජන අභිචාන් උත්සාහන පච්ච වෙකන කියන ඒ වසීතාවයන්ගේ වශයෙන් බොහොම හොඳටම පුරුදු කරන ලද රූපාවචර ප්‍රථම ධානයේ ඒ ප්‍රණීත වශයෙන් වැඩුවා කියලා. එහෙම ભેදයක් තිබෙනවා පරිත්ත මධ්‍යම අප්‍රමාණ පණීත කියලා. පරි පරිත්තං භාවිත්වා මධ්‍යමං භාවිත්වා පණීතං භාවිත්වා. ඒ පරිත්ත වශයෙන් වැඩි වූ ප්‍රථම ධානය ධර්ම පාරිසද්ධෙහි ඉපදවීමටයි ශක්තිය තිබෙන්නේ. ඒ ප්‍රථම ධ්‍යාන භූමි තුනක් දක්වනවා භක්ම පාරිසද්ධ, භක්ම පුරෝහිත, මහා භක්ම කියලා. ඒ පරිත්‍ය රූපාවචර ප්‍රථම ධ්‍යානය භක්ම පාරිසද්ධෙහි උපදවන අතර ප්‍රතිසම් වෙනදෙන අතර මධ්‍යම වශයෙන් වැඩි වූ ප්‍රථම ධ්‍යානය ධක්ම පුරෝහිතයි. ප්‍රණීත වශයෙන් ලැබූ ප්‍රථම ධානය මහා භක්තිය උපදවන. ඊළඟට අභිධර්ම නයින් නැත්නම් සංකේත නයින් රූපාවචර ධ්‍යාන පසක් දක්වනවානේ. ඒ සූත්‍රාර්ථ ක්‍රමයේ හැටියට දක්වා තිබෙන්නේ ධ්‍යාන හතරයි. රූපාවචර ධ්‍යාන, ප්‍රථම ධ්‍යානය, දෙතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය. ඒ නිසා ඒ රූපාවචර ධ්‍යාන අතුරෙන් ဒုတိ ය ධ්‍යානයයි තෘතිය ධ්‍යානයයි කියන මේ දෙකම සමාන විපාකයක් ගෙන දෙන්නේ ဒုတိ ය ධ්‍යාන භූමියේ. අපි රූපාවචර ဒုတိ ය ධ්‍යානය ඉගෙනගෙන තිරෙන්නේ විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන කුසල් සිතේ කියලා. තෘතිය ධ්‍යානය ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත. පතිය ධ්‍යාන චතුස්කමයේ හැටියට ප්‍රථම ධානය අංග 4කින් අංග 5කින් යුක්ත වන අතර අංග 5යි කීවේ විතක්ක විචාර ඊටි සුඛ ඒකග්ගතා කියන අංග 5ෙන් යුක්ත වන අතර ද්විතිය ධානය විතක්ක ਵਿਚාර දෙකෙන්ම දුරු කොට දෙකම දුරු කොට දීප්තික ඒකග්ගතා සහිත ද්විතිය ධානය. ඒ නිසා තමයි ද්විතිය ධානයත් තෘතිය ධානයත් පංචකණයේ දක්වන ද්විතිය ධානයත් තෘතිය ධානයත් ඒ පරිත්‍ය වශයෙන් වැඩි වූ විට ඒ නිසා ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනත්තා ලබන ප්‍රතිසන්දිය පරිත්තාභේ පරිත්තාභේ ප්‍රතිසන්දිය ගෙන දෙන මධ්‍යම වශයෙන් ලැබූ ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානයන් අප්‍රමාණාභේ ප්‍රතිසන්දි ගෙන දෙනවා එතන විපාක ගෙන දෙනවා ප්‍රණීත වශයෙන් ලැබූ ဒုတိ ය ධ්‍යාන තෘතිය ධ්‍යානයන් ආභස්සරේ ඒ ဒုတိ ය ධ්‍යාන භූමි තුනක් තිබෙනවා පරිත්තාභය අප්‍රමාණාභය ආභස්තරය කියලා. පරිත්තාභෙහි ဒုတိ ය ධානය හා තතිය ධානය පරිත්ත වශයෙන් වැඩි වඩා ඒ නොපිරිහි කාලක්‍රියා කරන තැනැත්තා පරිත්තාභෙහි උපදිනවා පරිත්තාභෙහි ප්‍රතිසන්දිගත. එතකොට මේ පරිත්තාභෙහි ප්‍රතිසන්දි ගැනීම වශයෙන් එක්කෙනෙකුට ලැබෙන්නේ ဒုတိ ය ධාන විපාකය. ඒ පංචකණයේ දැක්වෙන ဒုတိ ය ධ්‍යාන විපාකය අනිත් එක්කෙනාට ලැබෙන්නේ සතිය ධ්‍යාන විපාක. ඒ නිසා ඒකේ ඒක ඇතුළත් වන්නේ අර සංඥාවේ තිබෙන වෙනස්කමක්. නානත් සංඥාවක්. එක සංඥාවකද. ද්විතිය ධ්‍යාන සංඥාවයි තෘතිය ධ්‍යාන සංඥාවයි. ඒ ඒ ဒုတိ ය අධ්‍යාන තෘතිය අධ්‍යානයන් පරිත්‍ත වශයෙන් වඩා පරිත්‍තාභේ මධ්‍යමයේ වශයෙන් වඩා අප්‍රමාණාභේ ප්‍රනීත වශයෙන් වඩා ආභස්තරෙහි ඒ විපාක ලැබෙනවා. අප දන්නවනේ එහි විපාක වශයෙන් ලැබෙන්නේ දැන් මේ රූපාවචර අරූපාවචර කුසල් කාමාවචර කුසල් මෙන් නොවේ. කාමාවචර කුසල් අසදෘශ්‍ය විපාකත් උපදවන. අසදෘශ්‍ය කියන්නේ Tamanට සමාන නොවන විපාක. ඒ රූපාවචර අරූපාවචර කුසල් වලින් උපදවන විපාකය Tamanta සමාන. ඒ සබ්‍රිෂ විපාක උපදවන. සමාන විපාකයෙන් දැන් ප්‍රථම ධ්‍යාන කුසලය ප්‍රථම ධ්‍යාන විපාක. එහෙම නෙවෙයි මේ කාමාවචර කුසල් ඒ ඊට වෙනස් විපාකත් උපදවනවා. වෙනස් විපාකයේ කීවේ දැන් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත උපදවාගත්ත නැත්තාට එය බලවත්සේ දියුණු කර නොගත්තොත් ඒක ත්‍රි හේතුක ඕමක එකක් වෙනවානේ. එතකොට ප්‍රතිසන්දි විපාක වශයෙන් ගෙන දෙන්නේ ත්‍රි හේතුක විපාක. ඒ එතකොට ඒක සදෘශ්‍ය නෙවෙයි අසදෘශ්‍ය විපාක. එහෙම නෙමෙයි රූපාවචර අරූපාවචර කුසල. ඒ නිසා මේ රූපාවචර අරූපාවචර කුසල වලින් උපදවිය හැකි ලබාගෙන විපාක තිබෙන්නේ නැත්නම් විපාකයන්ගේ කෘත්‍ය තිබෙන්නේ තුනයි. ඒ විපාකේ ප්‍රතිසන්දි භවංග සිත. ඒ හැර වෙන විපාකයක් ගැන දීමට පුළුවන් කමක් නැහැ. දැන් රූප භූමියේ යුවත් ඒ අය චක්කු විඥාන සිත් උපදිනවා නම් ඒ චක්කු විඥාන සිත් උපදින්නේ රූපාවචර කුසල බලයෙන් නෙවෙයි. ඒ රූපාවචර කුසලයෙන් චක්කු විඥාන උපදවට නෙවෙයි. චක්කු විඥානය ලැබෙන්නේ කාමාවචර කුසලයෙන් හෝ අදමිටක කාමාවචර අකුසල් වලට ඇතුළත් අකුසලයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අකුසල විපාක චක්කු විඥානයක් තියෙනවා කුසල විපාක චක්කු විඥාන. අනේ විදිය. ඒ ඒ ධානයේම විපාක වශයෙන් ගන්න විට ධානයෙන් දෙන දෙන විපාකය සමාන විපාක. ඒකයි කතා ද්විතිය ධානං තතිය ධානං ච පරිස්සං භාවිත්වා පරිස්සාභේසු මජ්ක්‍ධිමං භාවිත්වා අපමානාභිස් මධ්‍යම වශයෙන් වැඩි වූ ද්විତୀය තෘତୀය ධ්‍යාන යන්නේ විපාක අප්‍රමාණාභේ ලැබේ. අප්‍රමාණාභ කියන ඒ භ්‍රම ලෝකයේ සමීපං භාවිත. ඒ ද්විତୀය ධ්‍යානය හා තෘତୀය ධ්‍යානය ප්‍රණීත වශයෙන් වඩා ආභස්තරයි. ආභස්තර භ්‍රම ලෝකය. ඊළඟට චතුත්ථ ධ්‍යානං පරික්ඛං භාවිත්වා පරිත්ත සුභේසි ඒ චතුර්ථ ධානය පරිත්ත වශයෙන් වැඩි උත්තරත්තේ පරිත්ත සුභේහි මධ්‍යම වශයෙන් වැඩි උත්තරත්තේ අප්‍රමාණ සුභේහි ප්‍රණීත වශයෙන් වැඩි උත්තරත්තේ සුභ කින්නේහි ඒ පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නහ ඒ තුතිය සතිය ධාන භූමි තුනයි ඊළඟට තත පංචම ඥාන භාවත්ව වේහප්පලීසි පංචම ඥානං භාවත්ව වේහප්පලයේ චතුත්ථ ඥාන භූමිය ඒ පංචම ඥානයේ වදා වේහප්පලෙහි උපරි ඒ පංචම ඥාන යට ඇතුළත් භූමි තිබෙනවා ඒ කියන්නේ පංචම ඥානය උපදවා ගත් අයට ඒ ඒ අය උපදින ස්ථාන වශයෙන් දක්වන්නට තිබෙන තිබෙන්නේ වේහප්පලය. වේහප්පලය පංචම ධානයේ වැඩි තැනතු උපදින තැන. ඊළඟට සමේව සංඥා විරාගං භාවිත්ව අසඤ්ඤ සත්‍යේස. දැන් අනිත් ධ්‍යාන පිළිබඳව පරිත්ත මධ්‍යම ප්‍රනීත කියන මේ ભેදය අනුව ලැබෙන විපාකය ඒ භ්‍රම ලෝකවල කියලා දැක්වන. එහෙම එකක් නෑ මෙතන. පංචම ධානය පිළිබඳ. ඒ පංචම ධානය වදලා එයින් පිරිහි කාලක් ක්‍රියා කරන තැනැත්තේ උපදින්නේ වේහප්පලේ කියන. ඒ ඒ චතුර්ථ ධාන භූමි තිබෙනවා හතක්. සුද්ධාවාස හත පහත් ඇතුළත් වන්නේ ඒකට. ඒ චතුර්ථ ධාන භූමි වලට ඒත් ඇතුළත් වන්නේ. නම් සුද්ධාවාසයේ උපදින්නේ නැහැ. ප්‍රත්‍යඥයෝ සෝවාන් සකදාගාමි. උපදින්නේ නැහනේ. ඒ නමුත් ඒක මේ කියන පංචමධ්‍යාමයේ වැළූ අනාගාමීන් උපදන අතන. ඒ ඒ පංචමධ්‍යාමය වඩලා වේහප්පලේ වේහප්පල. ඒ ඒ පංචමධ්‍යාමය ඇති තැනත්තා ඒ සංඥා විරාග වශයෙන් වැඩුවා. සංඥා ඒ කියන්නේ ධ්‍යානෙ උපදවා ගන්නවා. මේ උපදවා දෙන සිතේ දෝෂ දැකලා සිත දුරු කරන්නට සිත නැත්නම් ඒ භවය හොඳයි. එහෙම සිතේ දුරු කිරීම අපේක්ෂා කොට සංඥාව නැති කිරීමට සිත නැති කිරීමට භාවනා කරනවා. ඒ කියන්නේ සිත නැවත නැවත ඇති කරනවා. සිතින්ම තමයි ඒක ඇති කරගන්නේ. කියන්නේ භාවනා කරලා ඒක ඒක මේ මේ ශාසනික භාවනා පිළිවෙතෙහි යෙදී කෙනෙකු ලබන්නට බලාපොරොත්තු වෙන තැනක් නෙවෙයි. මොකද දැන් ශාසනය යමෙක් පිළිගත්තා නම් බුද්ධ ශාසනය ඒ පිළිගත් තැනත්තා අසඤ්ඤ සත්‍ය සලකන්නේ කෙනෙක් නොයිපදිය යුතු තැනක්. මොකද හි ඉපදිලා කළ යුතු දෙයක් නැහැ. එහි ඒ ගත කරන මහා කල්ප 500 ඒ කිසි වැඩකට නැතිව ගත වෙන්නේ. වැඩකට නැතිව. ඒ ශාන්ත ස්වභාවයක් නම් තිබෙනවා. ඒ කියන්නේ සිත නැහැ. ඒ කර්මය නිසා හටගත්ත කර්මජය ශරීරයක් තිබෙනවා ජීවිත නවක රූප කලාපය. මේ එතන ලැබෙන උතුජ කලාප තිබෙනවා. ඒ චිත්තජ ආහාරජ කියන ඒවා නැහැ. ඒ ශබ්දය වෙන්නේ නැහැ. ඒ ශබ්ද චිත්තෝ තුජෝ කියලා කියනම් ඒ ඉතින් කොටින් කියලා නම් හරියට මේ නොමරි නොමරන අය සිටින්නේ. ඒ නරුනේ නෑ. නමුත් සිත නොමරන අයට සිතක් තේරවානේ. ඒ සිත නිසා යම් යම් ක්‍රියා කරනවා, දකින්නවා, ආහනවා. සමහර විටක යමේනේ එකක් කරන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අදුගාලනේ ඉන්න තැනවත් එහාට මෙහාට දඟලත් හැදෙන්නේ. එහෙම කිසිවක් නැතිව එකාකාරව ඒ අයව දක්වා තිබෙන්නේ මේදී යම් ඉරියව්වකින් සුඛ වී නම් ඒ ඉරියව්වෙන්මයි එතන ඒ ශරීරය පහළවන්නේ ජීවත් වෙන සත්‍යයේ නිකම්ම සත්‍යයක නෙමෙයි ධර්මයේ ධර්මයේ නමුත් ඒ ඒ ජීවත් වුණා සිත නැතිවයි ජීවත් වන්නේ සිත නැතිව ඒ සිත නැතිව ජීවත් වෙන නිසා මේ කයේ කයින් නැත්නම් හුදු කයින් පවණක් කළ හැකි භාවනාවක් නැහැ භාවනාවක් කරන්නට නම් ඒ සිතක් තියෙන්න ඕන. ඇතැම් විටක කය නැතිව සිත විතරක් ඇති භවයක වුවන් භාවනාව කර හැකියි. ඒ නිසා තමයි දැන් ආකාසානංචායපදී උපන්න භක්මයාට එතන සිට ඊට ඉහළ ධ්‍යානය උපදවාගෙන විඥානංචායතනයට යත් හැකියි. ආකින්චඤ්ඤායතනයට යත් හැකියි. නේව සංඥා නාසඤ්ඤායතනයට යත් හැකියි. ඒ සිත තියෙන නිසා. දැන් මේක නැත්තත් සිතක් නැහැ. ඒ නිසා ඒ කය කිසිදු වැඩකට යොදන්නට බැරි. කයක් වශයෙන් මහා කල්ප 500ක් පවතිනවා. මහා කල්ප 500. ඒ 500 ගේ රැඳෙන එතන ඒ ධානයේ බලය ඇති දෙන්නේ ඊතරම් කාලයක් විපාක දෙන්න. ඒ කියන්නේ ඊතරම් කාලයක් මේ අසඤ්ඤ සත්‍යෙහි උපදවා ඒ ඒ භවය පවත්වන්නට ශක්තිය අර සංඥා විරාග වශයෙන් වැඩි පංචම ධානයේ ඉතිරෙනවා. ඒ නිසා මේ මහා කල්ප 500 එහි ගත වෙනවා. ගත වෙලා යම්කිසි දවසක එතනින් සිට වෙනවා. ඒ මහා කල්ප 500 ගැන චිතවන්නේද ඒ ශරීරයමයි පහළවන්නේ ප්‍රතිසන්දියක් වශයෙන් පහළවන්නේ ශරීරය. ඒක රූප ප්‍රතිසන්දියක්. අරූප ප්‍රතිසන්දියක් නෙවෙයි. රූප ප්‍රතිසන්දිය. ඉතින් ප්‍රතිසන්දිය වශයෙන් ලැබුණේ රූපය නම් ඒ රූපයම තමයි. ඒ රූපය පිළිබඳව භාංගයක් දක්වන්නේ නැහැ. ඒ කියන්නේ භාංග කියන්නේ සිත පිළිබඳ එකක් නේ. රූපය ප්‍රතිසන්දිය කියලා රූපය දක්වන එතන රූපමේව ප්‍රතිසන්දි හොතු. ඒ මොකද මේ මෙතනින් ගිලිහුනේ ඒ කියන්නේ මේ භවයෙන් ගිලිහුණානේ. මේ භවයෙන් ගිලිහුණු ඒ චිත්ත පරම්පරාව අර ධ්‍යාන ශක්තිය හේතු කොටගෙන Taman පුරුදු කළේ ධ්‍යානය සිත උපදවා ගන්නට නෙවෙයි සිත දුරු කරන්නට. ඒ නිසා ත්‍ෘතියට අනුකූලව සිත් උපදින්නේ නැහැ. නමුත් මේ කර්මය කර්මය බලවත් එකක්. සංකප්ප ධ්‍යාන කුසල කර්මයනේ. ඒ පංචාභ්‍යාන කුසල කර්මය බලවත් වෙනවා. නමුත් ඒ වැඩිවේ ඒ එය බාහිරකයන්ගේ නැත්නම් මේ බුද්ධ ශාසනය නෙවෙයි ඔවුන් දෙන ශාසනයක් පිළිගත්තේ. ඒ නිසා ඔවුන්ට උගන්වන පරිදි ඒ ඔවුන් ඉගෙන ගත්ත පරිදි ඔවුන් සලකනවා. ඒද මොක්ෂයේ හැටියට. මොක්ෂය. ඒ නිසා සිත නැති වූ ඒ භවයේ බලාපොරොත්තු වෙන ඒ සංඥාව දුරු කරන්නේ ඒක බලවත් කර්මයක්. කන්නේ නේද හැම දිනාටම යන්නත් බෑ එතන. පංචම ධානයෙම උපදවා ගන්නට ඕන. ඒ උපදවාගෙන සංඥා විරාග අවශ්‍ය. ඒ කියන්නේ සිත දුරු කිරීම. නිචිත්තං සිත එපා කිරීම. ඒ නිසා ධානයක බලයක් ඉගෙන ගනි. සිත නැති වූ කයක් ලබා දෙනවා. සිත නැති වූ කය ඉතින් ඒ ධානයට සරිලන විදිහේ භවයක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මිනිස් ලෝක ලැබෙනවා කියන්නට ඕනේ. සිත නැති කය. එහෙම සිත නැති කයක් ලබන්නට මෙහි නැහැ. සිත නැති කයක් මෙහි ලබා දෙන්න. මේ මහා කල්ප 500ක් සිත. එතනින් චුතවන එතනින් චුතවන්නේද සිත. ඒ දැන් කොයි අවස්ථාවකදී හෝ කාගේ හෝ චුතියක් වෙනවා නම් ඒ චුතිය චිත්තක්ෂණයක වශයෙන් දක්වනවා නම් චිත්තක්ෂණයක කාලයක් චුති වශයෙන් තියෙන්නේ ඒ ප්‍රතික්ෂණයට අනතුරුව මොකක්ද වන්නේ? අර නවත්වා දැමූ සිත උපදිනවා. සිත උපදින. ඒ සිත කොහෙද උපදින්නේ? ප්‍රතිසන්දි ගන්න භවයේ. දැන් මොකද එතන සිට යන්නට බෑ වෙන තැනකට. එතනින් චිත වෙලා භ්‍රම ලෝකයකට යන්න බෑ. එතනින් චිත වෙලා එන්නට ඕන කාම ලෝකයටම. කාම ලෝකෙන්නේ කාම ලෝකෙදී ප්‍රතිසන්දි ගන්නට සිත නැතුව බෑ. අර ධ්‍යාන බලයෙන් නවත්වා ගැනීම සිත. අර ත්‍රිසිතේට අනුතුරු. කියන්නේ මේ භවයේ ත්‍රිසිතට අනුතුරුව ඒ භවයේ ලබන ප්‍රතිසන්දිය. ඒක සිත ප්‍රවෘත්තියක් නෑ. සිත ප්‍රවෘත්තියක් නෑ. අර ධ්‍යාන බලයෙන් නවත්වා ගැනීම ඒ චිත්ත පරම්පරාව පරම්පරාවේ මේ චිත්ත පරම්පරාවේ මේ චිත්ත පරම්පරාවේ ඊළඟ සිත උපදිනවා. ඊළඟ සිත වශයෙන් උපදින්නේ ප්‍රතිසන්දි සිත. එතන ත්‍රිසිතත්ව කියනවා. ඒ ත්‍රිසිත කලින් නැති වුණා. කලින් භාවේ මෙතන නෑ. මෙතන ඒක රූපේම එක සිටියවන්නේ. ප්‍රතිසම්භිය වූයේ රූපය සිටියවන්නේ රූපය. එතන සිටියවන්නේ. නමුත් ඒ අසංග සත්‍යයේ උපදින්නට කලින් ලැබුණු ත්‍රිසිතේ අනන්තර සමනන්තර නත්ති විගත අනන්ත රූප නිස්සය කියන මේ ඒ සියලුම ප්‍රත්‍ය ශක්තියින්ගේ උපකාරය ලැබ ඉතින් ඉංග්‍රීසි ඊළඟට ලැබෙන ප්‍රතිසම්පිතකට ඒ උපකාරය ලැබේ ඊළඟ ප්‍රතිසම්පිත උපදිනවා. ඒ කාමාවචර කුසල කර්මයක විපාකයක් වශයෙන්. මනසේ කියලා නේද? ඔව් මනසේ කියලා හෝ දෙවියෙක් කියලා උපදිනවා. අපාය ධර්මලෝකවලින් චුතෝ හැටියේ අපායට යන්නේ නැහැ කියන කවදාවත් ආවා. ඒ ඒ ධර්මලෝකෝත්පත්තිය කෙනෙක් ලබන්නේ සාමාන්‍ය කුසලයකින් නෙවෙයි. ඒ අසඤ්ඤ තත්වය එහෙම සිත නැති නිසා අහේතුක භවයක් යා දක්වතන් දුර්ව ඒක කුසලයක බලයෙන් ගන්නට බෑ ඒකෙන් බලත. ඒ කියන්නේ කාමාවචර කුසල් වල මොන විදිහේවත් කොයිතරම් දියුණු කරගත්ත කාමාවචර කුසලයකින්වත් බ්‍රහ්ම ලෝකෝත්පත්තියක් ලබා දෙන්නේ නැහැ. ඒ නිසා කාමාවචර ඒ ධර්මම දක්වන්නේ පරිත්ත ධර්ම කියලානේ. පරිත්ත මහත්ගත කියලා ඒ විදිහේ දෙය තියෙනවා. පරිත්ත මහත්ගත. ඒවා අරිට වඩා පහක්. පහක්. මේවා උපදවා ගන්නේම අර නීවරණ යටපත් කරලා, නීවරණ දුරු කරලා ඒ දෘෂ්ටියේ වර්ධ හේතු කොටගෙනයි ඒ තන හොඳයි කියලා එහෙම තනක් ඒ හොඳයි මොක්ෂයයි කියලා උන් සලකන්නේ. ඉතින් ඒකත් නිකම්ම කෙනෙකු දැන් ඒ අය වුණත් එහෙම පිටින්ම මහා මෝඩයයි කියලා කියන්නත් බෑ. කියන්නත් බෑ. මොකද ත්‍රි හේතුක ප්‍රතිසන්දිතේකුමයි මේක උපදවන්නේ. තියෙන මොඩකමක් තිබෙනවා. මොකද මොඩ අවිද්‍යාව තිබෙනවා. අවිද්‍යාවෙන් ඔවුන්ට පෙන්වන්නේ ආ එතන එතන හොඳ තැනක් ඒ ඒක මොක්ෂේ ඉච්ඡා. ඒකයි වරද. ඒකයි ඒ දෘෂ්ටියේ තියෙන වරද කියලා. ඉතින් දෘෂ්ටිය ඒ නරක වන්නට හේතුව ඒ අයිමත් බහිනකොට එන්නේ අවිද්‍යාව තමයි. අවිද්‍යාව කියන එක තිබෙන තුරු මිනිස්සු කොයි සත්‍යයක් හොඳ කරන අවස්ථාවක් තියෙනවා නරක කරන අවස්ථාවක්. පින් කරනවා පව් කරනවා. පින් පව් දෙකම කිරීමේ ශක්තිය මූලික ශක්තියක් හැටියට දක්වන්නට පුළුවන් අවිද්‍යාව. අධ්‍යාප අංශය. ඒ නිසා මේ දැන් ඒ තත්ත්වයේ එහෙම පිටින්ම වෙනස් වන්නේ අවිද්‍යාව නැති කිරීමෙන්. දැන් රහත් වුණාට පස්සේ කුසල් කරෙන්නෙත් නෑ අකුසල් කරෙන්නෙත් නෑ නෑ ඒක වෙනසක් වෙනවා නිරෝධ සමාපත්තියට සමවැදුනම තියෙන தත්ත ඒ නිරෝධෙහි සිත දුරු කළාට ඒතනත් ආයේ නිරෝධ සමාපත්තියට සමවැදුණු තැනත් ආයේ කියන්නේ ඒ සනවදින්නට පුළුවන් වන්නේ අනාගාමී රහත් කියන මේ සත්‍යයන්ට පැමිණෙන කෙනෙක් තමයි අනාගාමී රහත් අස්ත සමාපතිලාභී අනාගාමී රහත් උනත් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්නට අත් සමාපatti නැත්නම් අත් සමාපatti තිබුණත් නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ අනාගාමී හෝ රහත් නොවේනම් ඒකට අනාගාමී රහත් එයින් අදහස් කරන්නේ ඒ දෙදෙනා වහන්සේම නිර්වාණය සාක්ෂාත් කළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ආර්ය පුද්ගලයා මේ අසන්න සත්‍යයේ උපරිම පුද්ගලයා අනාර්යයි ආර්ය පුද්ගලයා කියන්නේ ප්‍රත්‍යඥයි සිත නැහැ අකර්ණ සත්‍යයේ අකර්ණ සත්‍යයේ සිත නැහැ නිරෝධපත් සමාපත්තියේ සිත නැහැ ඒක හරි නෑ දෙකම එක නෙවෙයිනේ එතන තියෙන්නේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින තැනට උපදන රූප තිබෙන ඒ කියන්නේ කර්මජ රූප තිබෙනවා ඒ ජීවිතේන්ද්‍රියක් සහිත උතුජ රූපේ කියන ඒවා ලැබෙනවා කරනවා తాවකාලික වශයෙන් සිත නිරුද්ධ කරලා දැන් අසන්න සත්‍යයේ උපදින එක්කෙනාගේ අර දැන් කර්මජ රූපේ කියන ඒවායේදී චක්කු සෝත ධාම ජීවහා කාය කියන ඒවා නිරෝධ සමාද මනුෂ්‍ය ලෝකේ නිරෝධ සමාපත්තියට සම්බන්ධ කෙනෙක් නම් ඒ රහතන් වහන්සේ ආනාගාමී වහන්සේ පිළිනවා ඒ ඉන්ද්‍රිය ධර්ම දැන් මේ චතුරේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය ආදී ඒවා කිසිවක් නැති වෙන්නේ නැහැ, දිලෙන්නේ නැහැ. ඒවා සිරිත් පරිදි ඒවා පුරුදු නියම විදිහට පැවතගෙන යනවා. ඒ කර්මජ රූප. සිතයි ඒ සිත නිරුද්ධ කොට තිබෙන කාලය තුළදී චිත්ත රූපයි සිතේ හට ගන්නා චෛතසිකයි. ඒක සිතක්, චෛතසිකක්, චිත්තජ රූපක් කියන ඒවා නෑ. ඒවා නෑ. ඒකට කර්මජ රූප තිබෙනවා, උතුජ රූප තිබෙනවා, මේ ආහාරජන මිනිස් ලෝණ ආහාරජනකවත් තිබෙනවා. ඒ වෙන සමානකමක් තියෙනවා දෙතනාද. සමානකමයි කියන්නේ එතනක් කර්මජ රූප තිබෙනවා මෙතනක් කර්මජ රූප. එතනක් සිතයි චෛතසිකයි නැහැ මෙතනක් සිතයි චෛතසිකයි නැහැ. සිතයි චෛතසිකයි නැහැ. එතන ආහාරජ රූප භ්‍රමයන්ට කොහොමදක් නැහැනේ. මෙතන නම් ආහාරජ රූප තිබෙනවා. ඒ එහෙම ගත්තම සමාන තැන තත්ත්වයක් තිබෙනවා. ඒ සමානත්වයක් තිබුණාට නිවන අරමුණු කරපු පිරිසක් නෙවෙයි. නිවන අරමුණු කළ කෙනෙක් කවදාවත් එතනට යන්නේ නැහැ. ආර්ය උපදින්නේ නැහැ. ඒ නිසා අරියානෝප ලබ්ධන්ති අසඤ්ඤාපාය භූමිසු. ආර්යෝ ලැබෙන්නේ නැහැ අසඤ්ඤ සත්‍යෙහි සතර අපාය. අසඤ්ඤාපාය භූමිසු. ඉතින් ඒ වෙනස කියලා. මේ වෙනසේ කීවේ ඒ නිවන් දුතු අය නෙවේ. අනාර්යයක් නැත ප්‍රත්‍යඥ පුද්ගලයන් අසඤ්ඤ සත්‍යෙ උපදින්නේ. ඒ අසඤ්ඤ සත්‍ය භක්මයාගේ විරෝධ සමාපත්තියට සමරද්ද වෙන අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේගේ ඒ චිත්තචෛතසික චිත්තජ රූප කියන මේවා නැති බැවින් සමානකමක් තිබෙනවා. සමානකම. එහෙත් ඉතින් එහෙම එහෙම සමානකමක් තිබුණාද? අර නිරෝධ සමාපත්තිය නෙවෙයි. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට අනුගමනය කරන පිළිවෙතක් ඒක අර සමත බල විපස්සනා බල කියන දෙකම තිබෙන්නට ඕන. සමත බලයේ ධ්‍යාන ලබාගෙන තිබෙන්නට ඕන. විදර්ශනා බලයේ නිසා අනාගාමි රහත් කියන මේ සත්‍යයන්ට පැමිණ සිටින්නකෝ. එහෙම කෙනෙකුට විසක නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. ධ්‍යානය. ධ්‍යානය විතරයි. මාර්ගඵල නැහැ. නිසා ප්‍රත්‍යඥ නිසා මේ මෙහාට එන්නේ ආපහු. දැන් අනාගාමී කෙනෙක් එහි උපන්නා නම් එන්නේ නැහැ. ඒ කියන්නේ එහි නෙමෙයි අන්තරක්ම ලෝකයක උපන්නා නම් ආපහු ගියේ නැහැ. ඒ එතකොට ඒ අසඤ්ඤ සත්වය එහෙමයි දක්වන්නේ ඒ පංචම අධ්‍යානය වඩලා වේහත්කලෙහි එය සංඥා විරාග වශයෙන් වඩලා අසඤ්ඤ සත්‍විච්ච අනාගාමී ඊළඟට කියනවා අනාගාමී පන සුද්ධාවාසේසු උපද්දන් අනාගාමී වූ සුද්ධාවාසෙහි උපදිනවා සුද්ධාවාස තිබෙනවා පහ ඒ සුද්ධාවාසය ඒ සුද්ධ සත්වයන්ගේ ආවාසය සුද්ධ සත්වයන් වාසය කරන තැන කියන තේරුමයි සුද්ධාවාස ඒ කවුද මේ සුද්ධ සත්වයෝ අනාගාමී වූ හා රහතන් වහන්සේ අනාගාමී වූ ඒ මෙහිදී අනාගාමීව නැත්නම් වෙන තැනකදී දිය ලෝකයේදී වූ අනාගාමීව සුද්ධාවාසෙහි උපදිනවා. ඒ ඉපදුනාම එහිදී රහත් වෙනවා. සුද්ධාවාසයේ ඉපද ඉපදුන අනාගාමීන් වහන්සේ එහිදී රහත් වෙනවනේ. එතකොට සුද්ධාවාසයේ වාසය කරන්නේ ඉන්නේ කවුද කියලා ඇසුවොත්. පුද්ගලයන් වශයෙන් ලැබෙනවා තුන් දෙනෙක්. තුන් දෙනෙක් ලැබෙනවා. අනාගාමී ඵලස්තය අරහත් මාර්ගස්තය සහ ඵලස්තය. කියන අරහත් මාර්ගයට පැමිණෙන්නේ එහිදීනේ. ඒකට අරහන් මාර්ග අරහන් මාර්ගස්ත්‍යා කියන ඒ පුද්ගලයාත් ඊට අනුතුරුව අරහත් ඵලය ලබනවා ඵලස්ත්‍ය. පුද්ගලයන් වශයෙන් තුන් දෙනෙක් ලැබෙනවා. අනාගාමී භාවිතේ නැත්නම් අනාගාමී ඵලස්ත්‍ය රහතන් මේ අරහන් මාර්ගයට පැමිණෙන තැනත්තා අරහන් මාර්ගස්ත්‍ය හා අරහත් ඵලයට පැමිණි රහතන් වහන්සේ නැත්නම් අරහන් ඵලස්ත්‍ය. කියන ඒ තුන් දෙනා මේ සුද්ධාවාස පහක් තිබෙනවා අවිහා තත්ත්ව සුබස්ස සුබස්සි අකනිත්‍ය කියලා. එයින් ඒ සුද්ධාවාසයේ උපදින ඒ සුද්ධාවාසයෙන් අවිහෙහි උපදින්නේ ශ්‍රද්ධාධිකයය කියලා දක්වනවා. ඒ ඉන්ද්‍රිය ධර්ම පසක් දක්වනවානේ. අධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියලා. අනේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාව අන්‍ය ඉන්ද්‍රියන්ට වඩා අධිකයි. අධික ශ්‍රද්ධාව ඇති. ශ්‍රද්ධාව අධිමාත්‍ර වූ අනාගාමී වහන්සේ මේ පංචම ධ්‍යාන ලාභී නම් උපදිනවා අවිහෙහි. අතප්පෙහි උපදින්නේ වීර්‍යාධික. වීර්‍ය අධිමාත්‍ර. වීර්‍ය උසන්න. මේ වීර්‍ය ඉරින්ද්‍රිය බලවත්. ඌ ධානාගාමී වහන්සේ හතක් වේ. සතින්ද්‍රිය බලවත් වූ කල්හි ඒ සුදක් වේ. සමාධින්ද්‍රිය බලවත් වූ කල්හි සුදක් වේ. ප්‍රඥේන්ද්‍රිය බලවත් අනාගාමී වහන්සේ අතරිතේ ඒ විදිහටයි දක්වන්නේ. සුද්ධාවාස පහේ. මේ සුද්ධාවාස දක්වන සුද්ධාවාස වශයෙන් දක්වන ඒ ස්ථාන පස්ස ඒ අවිහාකප්ප සුදස්ස සුදස්සී අකනිත කියන ඒ භක්ම ලෝක පස්ස මේ පංචකමයේ විදිහට පංචම ධානයේ උපදවා ලබා ගන්නවා. ඒකට අනාගාමී වූ පමණින් සුද්ධාවාසෙහි උපදින්නේ නැහැ. ඒ අනාගාමීනට පංචම ධානය පිළෙන්නට ඕනේ. චතුස්කණයේ හැටියට නම් චතුර්ථ ධ්‍යාන. එන්නට ඕන. ඒකයි විපදේ. එමය දක්වා. ඒ දැන් පංචම ධ්‍යානයේ නැති ධානාගාමී වහන්සේලා සිටින්නට පුළුවන්. ඒ පංචම ධ්‍යානයේ නැති අපි ගනිමු ဒုတိ ය ධ්‍යානයේ තිබෙන අනාගාමී වහන්සේ. සුද්ධ වාසයට යන්නේ නැහැ. ඒ ඒන අදහස් කරන්නේ උන්වහන්සේ විපාක මාර්ගඵලවල ප්‍රතිසන්දි ගෙන දීමේ ඒවා කර්ම නෙවෙයිනේ. ප්‍රතිසන්දි විපාක ගෙන දෙවන කර්ම නෙවෙයි. ඒවා ඒ ප්‍රතිසන්දි නැවැත්ීමේ වැඩ පිළිවෙලකින් උපදවා ගන්න එකක් නේ. දැන් සෝවාන් මාර්ගයට පැමිණීම අනතුරුව ඵලයට පැමිණීම හේතු කොටගෙන වනුයේ මේ සංසාරයේ පැවැත්ම නැත්නම් සසර පැවැත්මෙන් එක්තරා කොටසක් නවත්තනවා. සතර අපායෝත්පත්තිය එහෙම පිටින්ම නවත්තා ගන්නවා. ඒ සතර අපාය ප්‍රතිසන්දිය නවත්තා ගන්නවා. ඒ මේ කුසලයේගේ බලය, ලෝකෝත්තර කුසලයේ බලය මේක. සතරදාගාමි වීමෙන් මේ මිනිස් ලොවට එකවරක් ප්‍රතිසන්දි ගැනීම වශයෙන් කැරිනීමේ ශක්තිය ශේෂ වෙන අනිත් ඒවා නවත්තනවා. මිනිස්සු වුවත් ඊට දෙවාරයක් උපදින්නේ නැහැ. ඒ ශක්තිය නැතික. අනාගාමී වීමෙන් කාම භූමියට මිනිස්සු විතර නෙමෙයි මේ දිව්‍ය ලෝකවලවත්. දැන් නැවත ඒ කියන්නේ මෙතනින් අනාගාමී වී චුත වුණාම දිව්‍ය ලෝකයකවත් උපදින්නේ නැහැ. භක්ම ලෝකෙමයි උපදින්නේ. භක්ම ලෝක විවෘතයි. කාම ලෝක වැහුණා. ඒ කාම රාගයේ සහ මුලින් නැති කළ බැරි. නිසා ඒ අනිත් භක්ම ලෝකවල ඉපදීමට බාධාවක් නැහැ අනාගාමී. අනිත් භක්ම ලෝකයේ කීවේ ප්‍රථම ධ්‍යාන භූමිය, ဒုတိ ය ධ්‍යාන භූමිය. ඒ ප්‍රථම ධ්‍යාන භූමිය වල අනාගාමී වහන්සේලා නැද්ද? ඉන්නවා. ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන ඒ භූමිය වල ඉන්නවා අසඤ්ඤ සත්‍යෙහි තමයි නැත්තේ. අසඤ්ඤ සත්‍යෙහි කිසිදු ආර්යයක් නෑ. අනිත් තැන් වල ආර්යෝ ඉන්නවා දැන්. දිව්‍ය ලෝකයේ හිත ආර්යෝ ඉන්නවා. අනාගාමීන්ට නම් එතන සුදුසු තැනක් නෙවෙයි. ඒ නිසා අනාගාමී වූ දෙවිවරු ඒ ධ්‍යාන උපදවාගෙන එතනින් සුත වෙලා භ්‍රම ලෝකවලට ප්‍රතිසංදි ගැනීම වශයෙන් යනවා. අදිනිත් එක කාල ක්‍රියාපතයි. එනිසා සුද්ධාවාසයයි අනාගාමි හා රහතන් වහන්සේලායි වාසය කරන්නේ එතන ඒ අනාගාමි සුද්ධාවාසෙහි උපදිනවා ඒ ඒ පංචම ධ්‍යාන ලාභී අරූපාවචර කුසලංච යථාක්‍රමං භාවිත්වා ආරුත්තේසු උපච්ඡන් ඒ අරූපාවචර කුසල ආකාසානං ඡායතන කුසලය විඥානං ඡායතන කුසලය ආකින්කඤ්ඤායතන කුසලය නියම සංඥා නාසඤ්ඤායතන කුසලයේ කියන ඒ කුසල් වඩා ඒ නොපරිහි කාලක්‍රියා කරන අය ඒ කුසලයේ වඩලා ඒ ඒ ඒවා පිරි ඒ වයින් පිරිහෙන්නේ නැතිව සිට කලුරිය කරන අය ඒ අනුරූප විපාකය ඒ ඒ භ්‍රම ලෝකවල ප්‍රතිසන්දී වශයෙන් ලබනවා ඒකයි එහි උපදිනවයි කියේ අරූපාවචර කුසලංච යථාර්ථමං භාවිත්වා යථාර්ථමං කියන්නේ පිළිවෙලින් පිළිවෙලින් වඩා ආරුත්තේසු පජ්ජන් ඒ රාකාසානං ඡායතනෙන් වඩා තිබුණේ අයින් නොකරේ කාලක්‍රියා කරන තැනට ආකාසානං ඡායතන විඥානං ඡායතනෙ උපදවාගෙන අයින් නොකරේ කාලක්‍රියා කරන තැනට විඥානං ඡායතන ආචින්තඥායතනෙ උපදවාගෙන අයින් නොකරේ කාලක්‍රියා කරන්නේ ආචින්තඥායතන නේව සංඥා නාසඤ්ඤායතන උපදවාගෙන ඉන්න ක්‍රියාවක් ක්‍රියා කරන තැනත්තා නේව සංඥා නාසඤ්ඤායතන ඒ විදිහටයි සම්බිගම් උපජ්ජම් උන් මහත්ගතං පුඤ්ඤං යථා භූමි වවස්සිතං ජනේති සදි සංපාකං ප්‍රතිසම්භං තවත් තමේ කියන ලද මහත් මේ විදිහට මහත්ගත කුසල් ගැන මේ කීවේ මහත්ගත කුසල්ලේ කියන රූපාවචර අරූපාවචර. ඒවා මේ පරිත්ත කියන කාමාවචර తত্ত্বය ඉක්මවලයි. ඊට ඉහළ తত্ত্বයකින් ඇතිවෙන ඒවා. ඒ නිසායි මහත්ගත කියන්නේ. මහත් භාවය. ඒ මහත් භාවය කියන්නේ උසස් භාවයට කියන්නේ. උසස් භාවයට පැමිණි. දැන් ඉනිසානේ කාමාවචර කුසලය නම් දන් දීමෙන් උපදවා ගන්නවා. සීල් රැකීමෙන් සුපලෝකයි. ඒ දාන සීල දෙකට ඇතුළත් වෙනත් ඉන්කම් පිළිදරවනේ ඒ කවර එකක් හෝ සිදු කරන විට ලැබෙනවා. භාවනාවේදී මේ මහත්ගත එහෙම නැත්නම් ලෝකෝත්තර කියන ඒ කුසල් උපදින තුරු කාමාවචර කුසල් තමා ලැබෙන්නේ. ඉතින් ඒ කාමාවචර කුසල් தත්වේම නම් දිගටම පවතින්නේ මහත්ගත නැත්නම් ලෝකෝත්තර කියන ඒබඳු තැනකට පැමුණුනේ නැත්නම් මේ මහත්ගත ලෝකෝත්තර කියන ඒවා සමග සසඳන විට කාමාවචර කුසලය භජනය කරන්නේ පහත් තැන. මොකද දැන් කාමාවචර කුසල් උපදවා ගන්නට කෙනෙක් නීවරණ විස්තම්භනයක් කළ යුතු නැහැ. නීවරණ විස්තම්භනය කරන්නට ඕනේ නැහැ. ඒ මේ දැන් කාමාවචර කුසලයක් උපදවාගෙන ඊළඟට මේ තමා තුළ ඇතිවන කාමච්ඡන්ද නීවරණයට අවස්ථාව දෙත හැකියි නේද ධ්‍යාන උපදවා ගන්නත් නැත්තාට එහෙම පහසු තත්වයක් නැහැ මේ අපට නම් කාමාවචර කුසල් කියනවා උපදවා ගැනීමට ඒ අපහසුතාවක් නැහැ නේ කොයිතරම් පාප බහිත මිනිසෙකුට වුණත් ජීවිතව පවුකම් කරමින් සිටින කෙනෙකුට වුණා. යම් කිසි මොහොතකදී කාමාවචර කුසලයක් උපදවා ගන්නට පුළුවන්. ඒ විදිහේ මෙහෙතියෙන් පහසුවෙන් උපදවා ගන්නට පුළුවන් එකක් නෙවෙයි. ඒ රූපාවචර අරූපාවචර කියන කුසල. ඒවා මහත් කැපවීමක් කියන්නේ. මහත් පරිත්‍යාගය. බොහෝ විට බොහෝ දයක් අත්හරින්නට වෙනවානේ. අත්හැරලා ඉන්නේ. දැන් ඒ ඒවා උපදවා ගන්නට ලේසි නෑ පහසු නෑ. පහසු නෑ. ඒ මේ මේ කම්කටොළු දිවි කම්කටොළු කියන මේවා එකම උපදවා ගන්නට පුළුවන් ඒවා නෙමෙයි. ඒවා මේ ඒවයින් අයින් වෙලා උපදවා ගන්නට තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒකනේ ඒවට මහත්ගත කියලා නමකුත් දීලා තියෙන්නේ. මහත්ගත කුසල. අනේ මහත්ගත කුසල වලින් උපදවන විපාක ඒ කුසලයට සමාන විපාකයක් උපදවන කුසලයට සමානයි මේ ඒ උපදවන විපාකත් ප්‍රතිසන්දි ප්‍රවෘත්ති වශයෙන් දෙකකට බෙදා පෙන්නත් හැකියි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති කියලා. නමුත් ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙන්නේද භවංගය. ඒ ලැබූ ආත්ම භාවය තව දුරටත් පවත්වාගෙන යාම වශයෙන් ඒ විපාක සිත උපදිනවා. විසක වෙන එකක් කරන්නට බෑ. ප්‍රතිසන්දි භවංග චුති. ඒ කෘත්‍ය තුන විතරයි මේ විපාක සිත් වලට පිළිදෙන්නේ. දැන් තේනවා අපි ගනිමු රූපී ධර්මයේ. ඒ රූපී ධර්මයේ කුට තිබෙනවා ඇස් හා කන්. ඔවුන්ට දකින්නට පුළුවන්, ඔවුන්ට ආහන්නට පුළුවන්. ඔවුන්ට නැත්තේ ආග්‍රහණය කිරීම රස දැනගන්න හා පොට්ටබ්බයන් දැනගන්න කියන එක නෑ. ඒ ප්‍රසාද වුණට ලැබෙන්නේ නෑ. ඒ ඒ ප්‍රසාද නොලැබෙන්නේම මේ කාමච්ඡන්දය යටපත් කළ හේතුව. ඉතින් ප්‍රශ්නයක් ඒදී ඇයි එහෙනම් S2 කම් දෙක ලැබෙන්නේ කියලා. මේ S2 කින් හා කම් දෙකෙන් ගත හැකි ප්‍රයෝජන ටික. එහෙම නැත්නම් ඒකත් S2ත් කම් දෙකක් නැත්නම් අසංඥ සත්‍ය වගේම වෙනවානේ. එහෙම නැත්නම් ඈ ඒ ඒ වල අස්සම් නෑ කියන්නේ පෙනෙන ඇහෙන කන් ඒවා නෑ අසංඥ සත්‍යෙයි සිතක් උපදින්නේ නෑ. මේ සිතක් උපදින්නේ නැති තැනක ඒ අස්සම් නැති ඒවට මේ මේ ලාංඡන මේ ස්වභාවය ඒ රූපාකාරය ඇති සමහර වෙලාවට. නමුත් ඒවා පෙනෙන ඒවා නෙවෙයි, ඇහෙන ඒවා නෙවෙයි. ඒ ඒ රූප උපදින එක දක්වන්නේ නැහැ. ඔවුනට තියෙන්නේ ජීවිත නාමක රූප කලාප. ජීවිත නාම. යක්මේකුගේ ශරීරය යම් බඳු නම් එහෙම ශරීරයක් ඔවුනට ඇති. එහෙම නැත්නම් මහ විરૂප දෙයක් වෙන්නට පුළුවන් ශරීරයක්. නමුත් ඔවුන්ට අස්කන්නාසාදී ඒ ඒ ඉන්ද්‍රිය නැහැ. භක්මයන් හැමදෙනාටම කියන රූපී භක්මයන්ට ධාන ජීවහා කාය කියන මේ ප්‍රසාද හා භාර රූපේ නැහැ. භවති. ඒ භක්මයන් අතර ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. ඒගොල්ලෝ ස්ත්‍රීහුත් නෙවෙයි පුරුෂයුත් නෙවෙයි. නමුත් ඔවුන් පිළිබඳව කතා කරන්නේ පුරුෂ පුරුෂයන් හැටියට සලකා ගන්න. පුරුෂයන් ස්ත්‍රීහුත් නෙවෙයි පුරුෂයුත් නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා ඒක තැනකදී ඔය අත්ථාන පාළියේ එහෙම අත්ථාන නීත අනවකාශෝ විත්තවේ යම් ඉති භපත්තං කරෙය්‍ය මේතං ථානං විද්‍යති කියලා. එහෙම වදාරන. යම් ස්ත්‍රියක් භපත්තං කරෙය්‍ය කියලා. භක්මේකුව වන්නේ කියන එකට කර්මයක් නැත්තේ කියන එකයි වචනාර්ථ වශයෙන් කියන්නේ. නමුත් ඒක ඒ නියාර්ථ වශයෙන් ගන්නට ඕන එකක්. එතන භක්මත්තං කියන එකෙන් දක්වන්නේ භක්ම රාජ්‍ය. දීමක් නැtei කියලා. මහේශාක්‍ය භක්මේක් වන්නේ නැtei කියලා. ධ්‍යාන උපදවාගත්ත ස්ත්‍රීහු ඒ අල්පේ ශාක්‍ය ධර්මපාරිකජ්‍ය බ්‍රහ්ම පුරোহিত කියන ඒ තැන්වල උපදිනවා කියලා. ඒ අනුරූප ධර්ම ලෝකවලත් ඒ පහත් දැන් තිරෙන්නේ ධර්මයන් හැටියට අර අපි ඉතලා කිව්ව අර පරිත්තම් භාවෙත්වා මධ්‍යමම් අන්න ඒ වගේ තැන්වල උපදිනවයි කියලා දක්වන්නේ. ඒ ඒකට හේතුව හැටියට පෙන්වන්නේ මේ ඒ අය තුල පවස්නා වූ ඒ ඒව ඉන්ද්‍රිය ආදී ධර්මයන්ගේ තිබෙන දුබලකමයි දක්වන්නේ. ඒක අපට ඒක කියන්න බෑ කොයි කියලා ඒ බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන කාරණයක්. ඈ ඈ නෑ ඒ එතන කියන්නේ මේ ධ්‍යාන උපදවා ගත්තා. ඒ ධ්‍යාන වලින් නොපිරිහි කාලක්‍රියා කළා. කළා. මහේශාක්‍ය ධර්මයන්ද ඊළඟ ජාතිෙහි උපදින්නේ නැහැ කියලා. නෑ ඒක තමයි කියන්නේ එහෙමයි කියන්නේ. ඒ දැන් මේ මේකත් ඒක සාකච්ඡා කරලා ඇති මේ එහෙම උපදින්නේ නැtei කියලා. යන්ති ධම්මස්සං කරෙය මේතං ථානං විජ්ජති ඉතින් ඒ අපාන මේතං අනවකාසෝ විස්තරය එහෙම වදාර ඒ බුදුරජාණන් වහන්සේ එහෙම එකක් නෙවෙයි තව වදාරලා තිබෙනේ කියලා සක්කත් සක්කත්යන් කරෙය ඒ කියන්නේ සත්‍යය වෙන්නේ නැත යාදි වශයෙන් ලක්වා තියෙනවා මෙන්න මේ විදිහට ඒ රූපාවචර කුසල කර්මය පිළිබඳව අරූපාවචර කුසල කර්මය පිළිබඳව එහෙම දක්වනවා. ඊළඟටයි මේ කියන්නේ ධානලාභී ස්ත්‍රීහු වනාහි පඨම ඥාන භූමි, ဒုတိ ය ඥාන භූමි, තතිය ඥාන භූමින්හි ඇතුළත් මහා භක්ම ආභස්තර සුභකින්න යන උසස් භූමිවල නූපදී. එහෙත් ඔව්හු ධක්ම පාරිසද්ධාදී උපදිත්. වේහප්පල සුද්ධාවාපයන්හි මහේශාක්‍ය භක්ම යෝග වෙත්. වේහප්පල සුද්ධාවා. ඒ කියන්නේ වේහප්පලය පිළිබඳ වෙනසක් කරන්නට බෑනේ. වේහප්පලයේ චතුර්ථ ධාතු භූමියට ඇතුළත් පංචම ධානය උපදවාගෙන ලබන්නට පිළිම තැන. එහි නෑ වෙනසක් වෙන්නලා ඒ පරිත්ත මහග්ග පරිත්ත මධ්‍යම අපමාන කියලා ප්‍රණීත කියලා එහෙම දක්වන්නේ නැහැ. අනේ ඒ නිසා මෙන්න කියනවා ඒ වේහප්පල සුද්ධාවාසයන්හි මහේසාක්‍ය භක්මයෝද වෙති. ඔවුන්ගේ සේවකයන් වැනි අල්පේශාක්‍ය භක්මයෝද වෙති. ආ ඒක කියනවා. වේහප්පල සුද්ධාවාස කියන ඒ භක්ම ලෝකවල ඉන මහේසාක්‍ය භක්ම. ඒ අතරේ ඉන්නවා ඔවුන්ගේ සේවකයන් වැනි අල්පේශාක්‍ය භක්මයෝ. පංචම ධානලාභී ස්ත්‍රීහු වේහප්පල සුද්ධාවාසයන් හිද අල්පේ ශාක්‍ය භක්මයන් වී උපරි යං නිත්‍ති භක්මත්තං කරේය නේතං ථානං විජ්ජති වදාවේ ස්ත්‍රිය මහේපාක්‍ය භක්ම ආත්ම භාවයේ නූපදින බැවි එහෙම නැත්නම් ඒ වචනාර්ථයේ හෙල්බගෙන කියනවා නම් ධ්‍යාන ඉපදෙලක් ධාත්මයක වෙන්නේ නැtei කියන එකක් වගේ කියනවා යං නිත්‍ති භක්මත්තං එහෙම ගැදුවා නෑ ඒ ඒ ඒ ඒ නීති විදිහට වැඩුවත් අර ඥානය එකම නෙවෙයි. ධ්‍යාන අපෙන් ගත්තා ඒ කියන්නේ දැන් ස්ත්‍රියක වුණා ස්ත්‍රියක කවදාවත් ත්‍රිත්වයේ සිට ත්‍රිත්වයේ සිට නියත විවරණයක් ලබන්නටත් දැන් ඒකට කාරණයක් ඒක ධර්මයේ දැක්කම කර්මයක් ස්ත්‍රියකින් අදහස් කළ යුතු නැහැ. මේ ස්ත්‍රී වූ කියන අය හැමදාම ස්ත්‍රී වූ කියලත් පුරුෂයෝ හැමදාම පුරුෂයන් කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ ස්ත්‍රී වූ පුරුෂයන් වෙන අවස්ථා තිබෙනවා. පුරුෂයන් ස්ත්‍රීන් වෙන අවස්ථා තිබෙනවා. ඒ එකම භවයකදී නේ සමහර විටක එහෙමත් වෙන්නට පුළුවන්. අන්න ඉඳ පරිවර්තනය. එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් ස්ත්‍රී වූ ස්ත්‍රීන් ළමයි බොහෝ සෙයින් උපදින්නේ. පුරුෂයන් පුරුෂයන් ළමයි. ඒකට කාරණයක් තියෙනවා. ඒ කාරණය ඒ ඒ අය ඒ අය තුල ඇතිවන්නා වූ මේ তৃෂ්ණාවේ తත්වය අන්‍ය කවර ධර්මයක් තිබුණා তৃෂ්ණාව නැත්නම් අපට නැවත උත්පත්තියක් ලැබෙන්නේ නැහැ එනිසා බුදුරජාණන් වහන්සේ ඒ දුක්ඛාර සත්‍යය පිළිබඳව හේතුව දක්වන තැනදී සමුදය ආර්ය සත්‍යයේ හැටියට දේශනා කොට වදාළ සංහාවමයි ඒ තණ්හාව ස්ත්‍රීන්ට ඇතිවන තණ්හාවක් පුරුෂයන්ට ඇතිවන තණ්හාවක් එක ආකාරයකට තණ්හාව වශයෙන් ධර්මයක් හැටියට ගත්තම තණ්හාව තමයි. නමුත් ස්ත්‍රීන්ට තිබෙන ස්ත්‍රීන්ට ආවේනික ස්ත්‍රීන්ගේ සිත දර වෙන නැමෙන ආසාවන් නෙවෙයි පුරුෂයන්ගේ සිත නැමෙන දර වෙන ආසාව. ඒ නිසා ඒ ස්ත්‍රී වූ බොහෝ සෙයින්ම ස්ත්‍රීන්වම නැවතත් ඉපදෙනවා. පුරුෂයන්ුත් පුරුෂයන්වම නැවතත් ඉපදෙනවා. ඒ తত্ত্বය වෙනස් වන්නේ විශේෂ කරුණක් හේතු කොට විශේෂයක් වන්නට ඕන ඒක වන්නට පුරුෂයන්ට ස්ත්‍රීන් වන්නට එතරම් අමාරුවක් නෑ ඒ ස්ත්‍රීත්වයේ ලබා ගැනීමට ඉවහල් වන අකුසල කර්මය හැටියට දක්වනවා කාම මිත්‍යාචාරය කාම මිත්‍යාචාරය. ඒ නිසා ඒ කාම මිත්‍යාචාරය කළ අය නිරේහි උපදිනවා. ඒ නිරේහි ඉපද දුක් විඳලා ශේෂ වූ ඒ කර්ම ශක්තිය හේතු කොටගෙන බොහෝ සෙයින් නපුරුෂකයන් වෙලා උපදිනවා. අන්දච්ඡේද කරනු ලබනවා. ගොනුන් වෙලා එහෙම අන්දච්ඡේද කරනු ලබනවා. ඒ වගේම මේ ස්ත්‍රීන්ව එහෙම කතාවක් කියන්නේ ආනන්ද හාමුදුරන් පිළිබඳව. ආනන්ද හාමුදුරන් පිළිබඳව ආනන්ද හාමුදුර ඒකාත්ම භාවයකදී ඒ නරක මිත්‍ර ආශ්‍රයයකට වැටිලා කරන ලද ඒ කාමවිත්‍යාචාර අකුසලයේ කර්ම කොටගෙන ඒ જાතියේ ජීව නිරේත ගියේ නෑ ඊට පසු જાතියකදී මේ කර්මය නිසා නිරේත ගිහිල්ලා බොහෝ කලක් දුක් විඳලා ඊට පස්සේ ආත්ම භාව කීපයක් අණ්ඩච්ඡේද කරන ලද එහෙම දුක් විඳලා එක අවස්ථාවකදී එක රජ කෙනෙකුගේ දුක් පිටියට උපන්. ජාති ස්මරණ ඥානය ගැන ඒ පහළ වෙච්ච දුක් නැති. එහෙම කතාවක් වෙනවා. ඒකෙන් පෙරෙන්නේ ඒ ස්ත්‍රීන්ට ඒ බඳු පාපකර්ම කරනවා නම් ස්ත්‍රීත්වයෙන් මිදෙන්නට බෑ. දැන් ස්ත්‍රීන්ට පුරුෂයන්ව උපදින්නට කාරණයක් දැක්වෙනවා මේ බණ පොතේ අර සක්කපන්න සූත්‍රයේ කියනවා. ඒ සක්කපන්න සූත්‍රයේහි ගෝප ගෝපී කියන කාන්තාව. ඒ ඒ ගෝපී කියන කාන්තාව රත්නත්‍රය සරණ ගිහින් බුද්ධ ශාසනය බොහොම පැහැදිලා සීල රැකලා දන් දීලා ඒ වගේම Tamanne ස්ත්‍රීත්වයේ කෙරෙහි කලකිරිලා පුරුෂයෙකු වීමේ කැමැත්ත බහුල වශයෙන් ඇති කරගන්නවා. ඒ ඒක ඒ ඒ සූත්‍රයේම දක්වනවා ඉත්තත්තං විරාජිත්වා පුරුෂත්තං භාවිතාක ස්ත්‍රීත්වයේ පිළිබඳ විරාජිත්වා කියන්නේ එහි නොයන් ඒක දුරු කිරීම පුරුෂත්තං භාවිතා කියන පුරුෂයෙක් වන්නට ඕන කියන මේ හැඟීම අදහස වඩලා වඩලා ඉතින් මැරිලා උපන්නා. කොහිද උපන්නේ? දෙවියෙක්ව උපන්. දිව්‍ය පුත්‍රයෙක්ව උපන්නා සක්‍රයාගේ පුත්‍රස්ථානයේ. එහෙම උපන්නාම ඒ දිව්‍ය පුත්‍රයාට සේවය කරන්නද ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් තුන්දෙනෙක් ආවා. ආපු හැටියෙම මේ ගෝපක දිව්‍ය පුත්‍රයා. ගෝපී මෙහිදී නම එහි උපන්නේ ගෝපක. ඒ ගෝපක දිව්‍ය පුත්‍ර එකවරම අමුණගත්තා. අමුණගත්ත මේ තුන්දෙනාව ඒ තුන්දෙනාම ගිය ධාතියේ හාමුදුරුවරු තුන්නවා. ඉතින් මේ දිව්‍ය පුත්‍රයා ඇහුවා ඒ තමුන්දාන්සලා ඒ ශාසනයේ මහාන වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසේ කොහොමද උන්වහන්සේ දිහා බලාගෙනද නැත්නම් වෙන පැත්තකට හැරිලා මම ඒ ගෝපී නම් ස්ත්‍රියව ස්ත්‍රියක්ව සිට දන් දීලා සීල් රැකලා ඒ ස්ත්‍රිත්වය ගැන කලකිරිලා පුරුෂාත්ම භාවය ලැබීමේ කැමැත්ත උපදවාගෙන දැන් මේ සක්‍රියාගේ පුත්‍රස්ථානෙහි දෙවියෙක්ව උපන්නා. තමුන්නාන්සලා ඒ ශාසනයෙහි භ්‍රමචාර්යාවේ යන්නේ බඹසර වසලා වසල මේ මට මෙහෙ කරන්නට ඔක්කොටම හීන මිහින ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් වෙලා ගාන්ධර්වය කියන්නේ විනාවාදනය කරන ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයන් උපන්නේ කියලා නිකන් පහත් කොට කතා කරනවා නින්දාවන පරිදි එවිට එයින් දෙන්නේ ගියාට ගිහිල්ලා ඒ මේගොල්ලන්ගේ වීණා වාදනය පසක තබලා පරණ පුරුද්ද තියනවනේ භාවනා කරන භාවනා කරන්න පටන් ගන්න. භාවනා කරලා ඒකල ධ්‍යාන උපදවා ගන්න. ධ්‍යාන උපදවාගෙන ඒ අරිමුක්තික කාලක්‍රියා කොට භ්‍රම ලෝකෙහි උපන්න. අනිත් එක්කෙනා ගැන කියන්නේ නැහැ. ඔහු එතනම රැඳෙන්නට ඇති. ඒයින් තේන්නේ අර ස්ත්‍රියත්ව සිතක්. ස්ත්‍රියත්ව සිතක් ඉන්දහම් කරලා ඒ සීල් රැකලා ස්ත්‍රිත්වයේ පිළිබඳව හැබැයි පිළිගලා පුරුෂාත්ම භාවයක් ලැබීමේ කැමැත්ත නැවත නැවත තමන්ගේ සිතේ උපදවාගෙන අනේ එහෙම කෙරුවොත් කරපු අයට පුළුවන්. එහෙම නැත්නම් ස්ත්‍රීන්ට තිබෙන ආසාව. හා සමාන නැහැ පුරුෂයන්ට. ඒවා ඉතින් ඒක ස්වභාව වශයෙන්ම දැන්නගින ඒවානේ නේ. ඒකයි වෙනස දක්වන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ශාස්ත්‍රය මහන්සියගේ ධර්මය අපට අපි පිළිගන්නවානේ පිළිගන්නටම ඕනනේ උන්වහන්සේ මේ අට්ඨාන කියන මේ කාරණයක් නැත්තේය කියලා දේශනා කරලා තියෙනවා. ඒකයි කාරණයක් නැත්තේය. අට්ඨාන පාළිය කියන එකක් තියෙනවා. දැන් උන්වහන්සේට තියෙනවා ථානාථාන ඥානය කියලා එකක්. යමක් සිදුවීමට හේතුවක් කාරණයක් ඇත්තේ කියලා දක්නවා. යමක් සිදුවීමට හේතුවක් කාරණයක් නැත්තේ කියලා ඒක අන්‍ය කාහතරත් බෑ ප්‍රතිබාහනය කරන්න. ඒක වෙනස් කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ එහෙම වෙනස් කළ දෙය ඇති දෙයක්. මහන්සේ වදාරන්නේ නැහැ. උන්වහන්සේ පිළිබඳව එන්නේ අප කවුරු දන්නවනේ. අද්විජ්ජ වචනා බුද්ධා කියලා. බුදුරයන් වහන්සේලාගේ වචන දෙකක් නැtei කියලා. ඒ ඒ වහන්සේ දැනවදාරන කාරණා. සුද්ධවදාලා මහසු දේශනා කළා. ඒ නිසා ඊන අදහස් කරන්නේ නැහැ. මේ සහත්ය කියන එකකුත් නෙවෙයි. ශාසනයේ එහෙම කරුණු වශයෙන් ගන්නා විට ස්ත්‍රිය පිළිබඳව බුදුරජාණන් වහන්සේම වදාරා තිබෙන කරුණු තිබෙනවා. කාටවත් බෑ ඒක නැහැ කියන්නට. කාටවත් බෑ. වහන්සේ සමතනක්ම දුන්නයි කියන්නටත් බෑ. දැන් සමහර කියනවනේ සමතන දුන්නයි කියලා. එහෙම කතාවක් ඉන්නේ නෑ සාසනය පිළිබඳ කතාවක්. ඒ අෂ්ට ගරු ධර්ම වලින් තේනවා සමතනක් නෙවෙයි කියලා කියන්නේ. සමතනක් නෙවෙයි. නමුත් ඒ සීමාවන් ඇතුලේ බොහොම උසස් තැනක් උසස් තැනක් දැන් වික්ෂිණීන් වහන්සේ නමකට වික්ෂිණීන් වහන්සේ නමකට ගිහි වූ උපාසකයන් වඳින්නේ නැද්ද? ගිහි වූ අනාගාමී වඳින්නේ ඒත් වඳින්නේ. ඒත් වඳින්නේ. ඒ මොකද? ශාසනය. ශාසනය කියනකොට ශාසනික පිරිසයි කියා දක්වන පිට ශාසනික පිරිසට අපත් ඇතුළත් වෙනවා. අප ඇතුළත් වන්නේ පිටත්තර කොටසක් හැටියට. ඒ ඇතුලේ ඉන්න කොටසක් හැටියට නෙවෙයිනේ. අපි උපාසක උපාසික. වික්ෂණය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ අනුශාසනය ඒ වූ පරිදිම පිළිගෙන පිළිපදින්නට ප්‍රතිඥාවක් දී ඒ පිළිපැදීම කරන. ඒ නිසා භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා නිහි උපාසක උපාසිකාවන් කියන අයගේ රසද පිහිටුවා කරන වන්දනයට මානනයට සුදුසු. සුදුසු. ඒකෙන් බලන විට එතන නෑන වෙනසක්. එතන වෙනසක් කරලා නෑ. දාත් හස්තනක් පිළිවෙල. නමුත් භික්ෂුන් අතර සලකන විට භික්ෂුණියට භික්ෂුණීන් හා භික්ෂුණීන්ට භික්ෂූන් හා සමානම තැනක් දීලා නැහැ. ඒ නිසා උපසම්පදාවෙන් නිබමන කල් ඇති භික්ෂුණියක් වුවත් එදා උපසම්පන්න වූ භික්ෂුවට ගරු කරන්න. එහෙම එකක් තියෙනවා. ඒ නිසා සමතන දුන්නයි කියන්නට බෑ. නමුත් විශේෂ තමයි. සමානයි කියන්නටත් බෑ. සමාන. ඉතින් අපි සමානයි කියලා ඒ අපේ අම්මට වදින්නේ අම්මා අපි හා සමානයි කියලා නෑ අම්මා අපිට වඩා උසස් එහෙනම් අපි ගන්න ඒ මාක්ස්ථානීලා සලකන විට මාක්ස්ථානීලා සලකන විට මෑණියෝ දරුවන්ගේ වන්දනාව සුදුසුයි ඉතින් එතකොට පහත් බලක් තියෙනවා ඒකනේ ඉතින් ඒ නිසානේ දැන් ස්ත්‍රීන්ට ගරු කිරීමක් තියෙන්නේ ඒ ගරු කිරීම මාත්‍රස්ථානීලා කරන ගරු කිරීමක් ඒක දැන් ඔය මේ ආසන දෙන්නේ එහෙම ඒ ගරු කිරීමක් තමයි. ඒ ඒ ගෞරවය බිමට සුදුසුයි. මොකද මේ බවක් නැහැ. දරුවෙකු මාතදරවත් කුසෙහි තබාගෙන මේ බිහි කරලා ඊළඟට කිරිපෝලා ඇති දෙඩි කරලා ලෝකයාට දෙන්නේ. ඒ නිසා ගෞරවයට සුදුසුයි ඒ අපි. සලකන්නේ ඒ ගෞරවය ලැබීමට සුදුසුයි. ඒ නිසා තමයි එහෙම ඉතින් ඒ වගේම සැලකෙනවා යම් දුබලකම්වත් තිබෙනවා. දුබලකම්. ඒ ඒ නිසා ඒ දුර්වලකම් පිළිගෙන පිළිගෙන ඒ නිසා පහත් කරන්නේ දුර්වලයේ කිව්ව පහත් කොටසට ගන්න නෙවෙයි කියන්නේ දුර්වලයව නගා සිටවන්නෝ. නගා සිටවන්නේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වික්ෂුණී වහන්සේලාට දුනනේ අග්‍රස්ථාන දීලා තියෙනවානේ. නේ දැන් මේ හේවා උප්පලවන්නා කියන විදිහට කියන අර අග්‍රශ්‍රාවකයන් දෙදෙනෙක් මෙන්න අග්‍රශ්‍රාවිකාවන් දෙදෙනෙක් කියලා කියනවා අග්‍රශ්‍රාවික එයින් අදහස් කරන්නේ නැහැ ඒ ඒ අග්‍රශ්‍රාවිකාවන් දෙදෙන අග්‍රශ්‍රාවකයන් දෙදෙනා හා සමානයි කියලා එහෙම කටයුතු නැහැ ඒ ඒ පැත්තෙන් අග්‍රශ්‍රාවිකා ඉතින් ඒ ඒ ඒ අග්‍රශ්‍රාවක යම් දෙදෙනා අග්‍රශ්‍රාවිකම් යම් දෙදෙනා කියන ඒ දෙදෙන හතර දෙනාම අපගේ ගෞරවය වන්දනය මානනය කියන ඒ හැමතැනම සිද්ධ ඒ නිසානේ ශාසනය එතන ගන්නට තියෙන ශාසනය. ඒනු ශාසනයනු සීලය ගැන සැලකෙන විට උපසම්පදාවෙන් බාල රහතන් වහන්සේ උපසම්පදාවෙන් වැඩිමහලු තෝ ප්‍රත්‍යඥ භික්ෂුවට ගරු කරන්නට ඕන. ගරු කරන්නට දැන් මෙහි තුනක් දැකලා ඇති. සමහර විටක ආගන්තුක භික්ෂුන් වහන්සේ නම යම් කිසි පන්සලකට වැඩම කළාම උන්වහන්සේ ආහනවා. අනිත් හාමුදුරන් සමහර විටක දන්නේ නැත්තම්. ඔව් වස්තියෙද. ඒ අහන්නේ ගරු කරන්නට. Tamanට වඩා වසින් වැඩි නම් ඒ සංකඩ වල පසඟ පිහිටුවල වදිනවා. සඳිනවා. ඒ සීලයට කරන ගෞරවයක්. ඉතරේ උපසම්පදාව කියන ඒ සීලය සිල් අතුරින් ශ්‍රේෂ්ඨ සීලය. ඒකර ඉතෙත් මෙතෙක්කල් රැකා. ඒ නිසා එතෙක්කල් රැකි උන්වහන්සේ ඊට අඩු කාලයක් රැක්ක තනත්තාගේ ගෞරවයට වන්දනයට මානවීය සුදුසුයි. ඒ ಗುಣ ධර්ම පක්ෂය. ಗುಣ පක්ෂයෙන් සැලකෙනවා. ඉතින් රහත් භවය කියන එක ඊට වඩා විශේෂ ගුණයක් නෑ. නමුත් එතන එතන ඒ නෙවෙයි සලකලා තියෙන්නේ. එතන සලකලා තියෙන්නේ උපසම්පදා. ඉතින් ඒ වගේ කරුණු තියෙනවා. අනිත් එක මේ දැන් ශරීරධම් ශරීරධම් විදුරෝ අග්‍රශ්‍රාවකයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගෙන් ධානාන්තරයක් ලැබුවා ඒත දගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් සංඥාවන්තාම වික්ඛුණා බඩිදං සාරිපුත්තෝ ඒ ප්‍රඥාවන්ත වික්ෂුන් වහන්සේලා අග්‍රෙන් අග්‍රේත දී වහන්සේ තමන්ට මේ ශාසන ප්‍රතිෂ්ඨාව පළමුවෙන්ම ලබා දුන්නා අස්සජී හාමුදුරුවන් වැඩ සිටින්නේ අසුවල් පැත්තේ කියලා දැනගත්තම ඒ පැත්තට පාබාල නිදාගන්නවත් මේ පැත්තට හැරිලා ගරු කරනවා. ඒක මොකද? ඒ එතන Tamanට මේ මඟ පෙන්වූ තැනක් Tamanගේ ගුරුවරයා. ශාසන දායාදයේ පළමුවෙන්ම ලබා දුන්න තැනක් තමයි. ඒ කියන්නේ එහෙම ಗುಣ ධර්ම පක්ෂයට සැලකීම. ගුණය